සිටිච චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීමයි ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ආයුබෝවන් සකිසඳ අදත් සිටිජ සංഭാෂණය සඳහා අපි එකතු වෙලා ඉන්නවා අපේ සංතාගාරයේ අදත් මා සමග ඉන්නේ සංගීත් විජේසූරිය අපි දෙන්න කලින් වතාවකත් ඔබත් සමග වාදිලා මේ කතා බහ කියදුනා ඔබ මත ඔබට මතක ඇති අපේ සිතිජ අදහසක් තියෙනවා සිතිජ කියලා කියන්නේ අපි අපේ රාමු අපේ මනසේ අපේ හදවතේ රාමු දිහා නැවතත් කල්පනා කරලා බලන්න පොළොන්නන් ඒවා ගලවලා දාන්න කරන උත්සාහයක් තියෙන ඉතින් සංගීත විමාහි සංගීතයේ විශේෂයෙන් ජීවිතයේ පැම පැනපු පිම්මන් දෙකක් ගැන ගිය පාර කිව්වා සංගීතයි බොවන් ආයි බොවන් ආයි බොවන් එතකොට අදත් සංගීත අපිට ඉඩක් තියෙනවා වාඩිලා කතා බහක් කරන්න. අපි ගිය පාර කන නවත්තපු තැනක් තියෙනවා මම හිතන්නේ එතනින් ගියොත් හොඳයි කියලා. ඉතින් ගිය පාර නවත්තපු තැන තමයි අපි කතා කරා සංගීත සහ වායුව ගැන. නමුත් ඊට කලින් අපි කතා කරා මාෂල් ආර්ට් ගැන කතා කරා. ඒකට සායිචි සම්බන්ධය ගැන කතා කරා. ඒ විද්‍යාව පුරාතන විද්‍යාව ගැන වචනයක් කිව්වා. නමුත් අපි ඒකට බැස්සේ නැහැ හරියට. ඔව් ඔව්. නේද? අපි ඒක කොහොමද කියලා වගේ නිකන් ඇත්තටම මේක මේ මේ මාෂල් ආර්ට් කියන තේරුමට වඩා එහා ගිය එකක්. මට මට පෞද්ගලිකව හිතෙනවා මාෂල් ආර්ට් කියන නම මේකට ගැලපෙන්නේ නැද්ද කියලා. නමුත් ඉතින් වෙන නමකුත් නෑ සාමාන්‍ය සිංහලෙන් කියන්න පුළුවන් ශක්ති අභ්‍යාස මේ ශක්ති අභ්‍යාස කොහොමද ඒකට කියන වචනේ ඩෙවලොප් කරනවා කියන්නේ ශක්තිය සංවර්ධනය කිරීම සඳහා සංවර්ධනය කිරීම සඳහා අභ්‍යාස ශක්තිය ජනනය කිරීම සහ සංවර්ධනය කිරීම ඒක හොඳම වඩාගත් එතකොට මේකෙදි අත්ත වශයෙන්ම මේ ශක්තිය ඒ කියන්නේ ශක්තිය තමුන් වෙන එක ශක්තිය නිෂ්පාදනයටත් වඩා ශක්තිය තමුන්මයි මේ මාෂල් ආට් එක හරහා උත්තරීතරම තැන තමයි මේ ශක්තිය ඒ කියන්නේ මම කියන එක නැති වෙන එක. ඒකේ පරිමාවන් තමයි තියෙන්නේ. ඉතින් සම්පූර්ණ මම නැති කරගන්නත් මේකේ පුළුවන්. එතකොට ඒකට බුදුදහම ඇප්ලයි කරගන්නත් පුළුවන්. ගොඩාක් දේවල් මේ මේ මේ මාෂල් ආර්ට් එක තුල තියෙනවා. තායිචි, ෂින්හි කියන මේ සොෆ්ට් මාෂල් ආර්ට් එක තුල. ඉතින් අපිට ඒක ගැන ගොඩාක් දේවල් හැබැයි කතා කරන්න පුළුවන්. ඒක ටිකක් දිගයි අපි පුළුවන් විදිහට නම වැදගත් දැන් සමහරට අපි අසන්නන්ටත් වැදගත් මටත් ආසයි අහන්න සංගීත වෙනතර එක දෙයක් තමයි නිකන් අපේ කතා බහක් තුළ සමහරට කියවනවා හොඳයි ওই වැඩිට ඇත්තම සංගීත යොමු වුණේ කොහොමද කියලා මාෂල් ආර්ට් වැඩිට මොකක් හරි විශේෂ ඕකස මෙහෙමයි එක සංදිස්ථානය අපි ගිය වැඩසටහනක් කතා කරා ওই සංදිස්ථානය ගැන මේ අර සංසාරෙන් ගේන එකක්ද දන්නේ නැහැ. මුලින්ම මේ මාෂල් ආර්ට් කියන එකට කැමතිනේ මේ ගහ ගන්න. හරි. ගහ ගන්න. පරාජය කිරීම. පරාජය කිරීම මම ඒ ගියවැද වැඩසටහනෙත් කිව්වා. මගේ ගැටියක් තමයි තරඟකාරීත්වය. සහ ඒ ලෙවල් වෙනකම්ම මගේ ඔළුවේ තරඟකාරීත්වය. ඊට පස්සේ මේ මාෂල් ආර්ට් උත් කරන්නේ ඒක සඳහන්. ඔව් කොහොමද බේරිලා ඉන්නේ ගහ ගන්න කොහොමද පරාජය කරන්නේ අනිකාව යට කරගන්නේ කොහොමද? එවැනි දෙයක් තමයි මේ මාෂල් ආර්ට් එක හිව්වේ. හැබැයි මාෂල් ආර්ට් එක කිරීම තුලම තියෙනවා මේ මම කියන එක නැති කරගන්න විදිහ. ආරම්භක අදහස තමයි අත් වශයෙන් පරාජයටපත් වෙන්නේ. හරියටම හරි ආරම්භක අදහසම ඒක තුල දී වෙලා යනවා. මේ තරඟකාරීත්වයෙන් මේ බොහොම ඒක පල්ලෙහාටම දාලා කුඩුපට්ටම් කරලා වෙන මිනිස්සෙක් මේ නිර්මාණය වෙන්න පටන් නිර්මාණය වෙන්න පටන් ගන්නවා. ඒ මිනිස්යා තුල තරඟකාරීත්වය නැහැ. ඉඩදීම 100%යි. එතකොට සංතර එක එක මේ සංකේත වලින් කතා කරනවනේ එක එක දේවල් වල ඒක තනියම තමන්ට තමාම පහන වෙන්නේ කිසිද පහන කියන්නේ එනර්ජිය එනර්ජි ඒක තමන්ම මෙහෙම දීප්තිමත් වෙනවා ඔව් කාගින්වත් ඕනේ නැහැ දීප්තියක් තමා තුළම දීප්තිය තියෙනවා එහෙම හොයා ගන්න දැන් ජේසුස් වහන්සේ වරක් කියනවා මේ ඉර ඔබේ ඇතුලේ තියෙන්නේ කියලා. ඔව්. හරියටම ඉර තියෙන්නේ ඇතුලේ කියලා නේ. එතකොට ආලෝකය ඔබ තුලයි. ආලෝකය ඔබ තුලයි කියන එක. ඉතින් එක අවස්ථාවක ජේසුවාන්ද මම මම මගේ පසුබිම වෙනස් නමුත් මම කියනවා හැම ආධ්‍යාත්මික මාවතකම තියෙන ජේසුවාන්සේ වරක් කියනවා ඔබේ ඇස් අන්ධයි. ඔබේ ඇස් එදිය වෙන්න නම් ඇතුලේ තියෙන ආලෝකය සොයාගන්න. ඔව්. ඒක සොයාගත්තාම ආයි කවදාවත් ඒක අඳුරු වෙන්න දෙන්න එපයි. දෙන්න එපා. ඒ නේද ඒක ප්‍රභාවයක්නේ. ඔව් නේ. අත් වශයෙන් අපි තවත් මම කියන්නේ මුලදී හොයා ගන්න කෙනෙකුට ඒක නැවත අඳුරලා යන්න පුළුවන් වැඩි අවුල් කරගන්නත් පුළුවන්. අවුල් කරගන්න පුළුවන්. ඒතර එහෙම තියෙනවා. දැන් මේ අපි මේ ශක්ති කතන්දරයක ඉන්නේ මම හිතනවා මේක ටිකක් අර වෙන වෙන භාෂාවක් මේක අපි සසන්නත් එක්ක එකක් කරගන්න ඕන මේක ඉතින් විද්‍යාත්මකවත් කතා කරන්න පුළුවන් ඒගොල්ලන්ට අපිට තියෙන්නේ මේකට ඇවිල්ලා බලන්න කියලා ආරාධනා කරන්න ඉතාලම යටහත් පහත් මොකද ඇවිල්ලා බලන්න. ඇවිල්ලා මේක කරලා මේක මොකද අපි නිකන් උගන්වන්නේ කියලා දෙන්නේ මොකද ඒක ඒක ඒක ආරංචියක් මම හිතන්නේ ඒක පැහැදිලිව කිව්වොත් හොඳයි මේ සංගීත ඔබ කියන්නේ ඔබත් අපේ පොඩි කණ්ඩායමකුත් මේ විශේෂයෙන් තායිචි වගේ අභ්‍යාස ක්‍රම ශක්ති අභ්‍යාස ක්‍රම උගන්වනවා උගන්වනවා අපි අර ඉගෙන ගන්නවා ඉගෙන ගන්නවා ඒකට මට අපි ඒක ඒක හරි අපි උගන්වන කතාවක් කියමු ඉගෙන ගත්තේ කොහොමද ඉගෙන ගත්තේ අවසර විවිධ අවස්ථා මුලින්ම ලංකාවේ අයගෙන් ඉගෙන ගත්තේ. මං කියවනේ මුලින්ම ගහගන්නයි ලෑස්තිනේ කියලා. එතකොට සර් මුලින්ම ජයන්ත මාස්ටර් කියලා එයා තමයි අපිට කුම්ෆු ඉගන්වන්නේ. එහෙම උගන්වගෙන යනකොට ඊට පස්සේ අපි මේක මේ චීන මාෂල් ආට් හින්දා චයිනීස් හින්දා අපි චීනායම හොයන්න ගත්තා. චීනායම හොයන්න ගත්තාම අපි එක එක ආයෙගේ පස්සෙන් චී චීන කෙනෙක් දැක්කොත් පස්සෙන් දුවගෙන ගිහිල්ලා අහනවා මේ මාර්ෂල් ආර්ට් ගැන අහනවා. ඒ කාලේ එහෙම හරි. ඊට පස්සේ ඔහොම යනකොට අපිට චීන ගුරුවරු හම්බුනා. ඒ ඇස්සේ එක එක ආර්ට් කෙරුවා අපි. ඒ කාලේ ආව ෂාවලින් හාමුදුරුවෝ නම. එයා ගුරුවරේ. එයා ඇවිල්ලා මෙහි මහායාන ඒ බෙදා ගන්න යා බෙදා හදා ගන්න බෙදා හදා ගන්න දර්ශනය මහායාන දර්ශනය උත්සාහ කරා මමත් ඒකට ඊට පස්සේ උදව් කරා ඒක ඇත්තටම සාර්ථකුුන්නේ නැහැ මාජලාට් එක කරගෙන ගියා නමුත් ඇයි සාර්ථකුුන්නේ නැත්තේ මිනිසුන්ගේ විරෝධයක් වගේ විරෝධයක් වගේ ආව සමහර තැන්වල ඒක මට තේරෙන දැන් මම බුදුන් වහන්සේගේ ධර්මය කියන්නේ මට එහෙම බෙදන්න ක්‍රමයක් මට නම් හිත ඇතුලේ නෑ මොකද දර්ශනේ එකයි ඒක තේරවාදද මහායානද කියලා බෙදලා තියන්නේ අපිනේ බුදුහාමුදුරු බෙදුවේ නෑනේ එතකොට ඒ හින්දා මට ඒක එහෙම නමුත් මේ මහායානී යම්කිසි තැන් වැදගත් දේවල් වැදගත් දේවල් ඒ කියන්නේ මම ඒවා ඒක හරි වැදගත් එකක් අපේ රටේ ඉතිහාසය බලද්දී අපේ ආගමික ඉතිහාසය ආධ්‍යාත්මික ඉතිහාසය බලද්දී ටිකක් අද බලද්දී කනගාටුදායකයි මම ඔක අහම්බෙන් නෙවෙයි සමහර සංගීත කියනොත් ඇහුවේ අපි කියන්නේ හුඟක් අය දන්නවත් දන්නේ මේ දලයි ලාමා උතුමා නම් කියන්නේ උන්වහන්සේ يعني පූජනීය මිනිසෙක් ඇත්තටම ලෝකේ අනිවාර්යයෙන් නමුත් උන්වහන්සේ හරියට උත්සාහ කරලා තියෙනවා ලංකාවට වන්දනාකරුවෙක් විදිහට එන්න. ඒතර අපි තාම වීසා දීලා නැහැ දෙන්නේ නැහැ. කොච්චරද බය. දැන් පාපහන්සට එන්න පුළුවන් ලංකාවට නම ලෝකෙන් එක බෞද්ධ නායකයෙකුට මේ බෞද්ධ රටට එන්න විදියක් නැහැ. ඉතින් ඒකේ හේතු තියෙනවා සංකීර්ණ හේතු. එක හේතුවක් ඒක අපි කිව්වට කමක් නැහැ. මේ අපේ සමහර නායක භික්ෂුන් වහන්සේලා මේ මහායානයට තියෙන විරුද්ධකම. ඔව්. එතනින් එන විරෝධයක් තියෙනවා. විරෝධයක් තියෙනවා. අපේ ඉතිහාස කතන්දරවලත් මහායාන කියන්නේ ටිකක් වැරදි එකක්. හරි පාර නෙවෙයි. හ්ම් හ්ම්. අපි මහන්සියෙන් උගන්වන්නෙත් එහෙමයි. හුඟක් අයට මතක නැහැ මහවංශයේ ලිව්වේ කොහොමද, ගියේ වෙන්නේ කොහොමද ආදි වශයෙන්. නමුත් ඌට සමාන්තරව ලංකාවේ 5 වෙනි සතවර්ෂයේ ඉඳලා මහා බෞද්ධ මධ්‍යස්ථාන දෙකක් තිබුණා. ඔව්. මහා විහාරය එකක් අනිත් එක අබේගිරිය. එතකොට මහා විහාරය මහවංශය ලියනකොට අබේගිරිය උත්තර වංශය කියලා ඒ වගේම ඉතිහාස කතන්දරයක් ලියුවා. ඔව්. ඒක නැති වෙලා අවස්ථාවකට. ඔව්. ඒක තිබුණා නම් අපිට මේ වංශ කතා දෙකම අරන් බලන්න තිබුණා. ඒතකොට ඉතිහාසය ගැන අලුත් අදහසක් තීරුමක් කියවීමක් කරගන්න තිබුණා අපි දන්නේ එක කට්ටියකේ කතාව තවත් විතර කොහොමද මේ කියන්නේ අපි මහා අභේගිරිය ගැන දන්නේ අභේගිරි සතුරාගේ කතන්දරේ දන්නේ. ඔව් හරි පුදුමයි නේද සර්? ඒ කාලේ ඔය ඒ කියන්නේ දැන් අවුරුදු 70 ගානකට කලිනුත් මේ බෙදීම් මේ දියුණු මිනිස්යා තුළ කොහොමද වුණාද කියලා ඒකත් රසවත් දේ තමයි දැන් මේ කියන දේ 11 වෙනි සතවර්ෂයේ දක්වා 11 12 දක්වා ලංකාවේ අභිගිරි ඒ ක්‍රියාදාමයේ මධ්‍යස්ථාන ඉතාම දියුණු ඉතාම ඉහළ මට්ටමින් ලෝකේ තිබුණා. ඔව්. තවසින් ජාත්‍යන්තරව දැන් දැන් සංගීත චීනෙන් මේක ඉගෙන ගන්නකොට චීනයට ගිය අපෙන් ඔව් මහයානේ මහයානේ කියලා අපි කියන බෝධිධම්ම බෝධිධම්මරගේ දිග කතාවක් ඒක. මට ළඟදී ළඟදීවත් නෙවෙයි අවුරුද්දකට විතර කලින් චීන මහාචාර්යවරයෙක් හම්බුණා ඉතිහාසය මානව විද්‍යාව පැත්තේ හදාරන. එයා මට කිව්වේ ඔයගොල්ලෝ කොච්චර මෝඩයෝද ඔගොල්ලෝ තමයි ලෝකේ අපි ඔයගලන් ආඩම්බර වුණා සාධාරණව මේ තේරවාදී බුද්ධ ආගම තියෙන ප්‍රමුඛ රටක් කියලා. ඒක ඇත්ත. දැන් මහායානයේ තිබිච්ච ප්‍රමුඛ රටත් ඕගොල්ලෝමයි. මහායානය ලෝකෙට ගියේ ඒ පුරාතන මහායානේ මේ ඒක ගියේ ලංකාවෙන් අපිත් ගත්තේ ලංකාවෙන්. ඉතින් ඔයගොල්ලන්ගේ ඉතිහාසය ගන්නකො ඔයගොල්ලෝ අයින් කරලා තියෙන්නේ. අනිවාර්යෙන්ම අයින් කරලා මේක ඒක හරි හරි කරගන්නදායක. ඉතින් මේක තමයි මම මේ කියන්නේ අධ්‍යයනය කරන කෙනෙකුට විදිහට මටත් හිතෙනවා දැන් මේ දර්ශනීය පැත්තේ බෞද්ධ දර්ශනීය පැත්තේ මුගාක් දේවල් අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා අපි විවෘත වුණොත්. ජීවමාන බුද්ධඝම බෞද්ධ දර්ශනේ ගිය විදිහක් තමයි මහායාන කියන ජීවමානෝ. ඒක හොයාගෙන හොයාගෙන යන එකක් නැත්නම් ඒක මැරෙනවා. ඕනම දහමක් ඒකයි. අනිත් එක සර්ගේ ලිපි එක සර් මට උගන්වපු එකක තිබුණා සර් ඒකේ තියෙන අබේගිරියේ තමයි මේ මේ මේ සංගීත කලාවන් දිනු වෙච්ච කලාවන් දිනු වෙච්ච තැන ඒතකොට මුළු දැන් අපි ಭಾರತයේ මියුසික් පස්සෙන් යනවා බටහිර හැබැයි අපිටම කියලා අනන්‍යෝ ස්පිරිචුවල් මියුසික් තිබිලා තියෙනවා මේ රටේ අර මේගිරියේ ඒක වනසන වෙලාවෙම මං හිතනවා ඒවත් එහෙමම විනාශ වෙලා යන්නේ නැති හැබැයි අපරාධයක් අභිගිරි කාලේ අපි දන්නා තිබුණා. අභිගිරි කාලේ අපි දන්නා ඊටාම ඒක නාගරිකෝත්තේ එතකොට ඒක සම්බන්ධයක් වෙන්නද නිකන් වෙන්නේ නැහෙනේ. වීණා වර්ග ගණනාවක් අභිගිරි පරිශ්‍රයේ ආකියොලොජිකල් වලින් දැක දැක ගන්න පුළුවන්. ඉතින් වින වර්ග තියෙනවා කියලා කියන්නේ සංගීත ඉහළම මට්ටම. අන්න හරි. නේද? ඒක තියෙනවා කියලා කියන්නේ දැන් නూరు යුගයට වඩා මේක මේක කවුරුත් දන්නේ නැහැ සර්. ඒ හින්දා ඕක ගැන යමක් කියනවා අපේ රටේ මියුසිෂියන්ස්ලාටත් වැදගත් වෙනවා. ඒක එහෙම ඉතිහාසය තියෙනවා. සම්ප්‍රදායක් තිබුණා කියන්නේ. වැළලිච්ච තනක්. වැළලිච්ච දෙයක් තියෙනවා ඉතිහාසයේ. දැන් මෑත කාලයක් වෙන කියන්නේ කෝට්ටේ යුගය දක්වා යම් කිසි දේවල් තිබුණා. නూరు යුගය තමයි සම්පූර්ණ විනාශ වෙන්නේ. ඉතින් අපි කවන්නේ අපි වෙන දවසක දීර්ඝව කතා කරන්න ඕන. අද මේ ඇත්ත වශයෙන් මේ ශාවලින් ගුරුවරයාත් ගුරු ස්වාමීන් වහන්සේත් එක්ක ඉගෙන ගත්තා නේද ඔබ ඊට පස්සේ ඔව් ශාවලින් ඉගෙන ගත්තා ඊට පස්සේ හැබැයි ශාවලින් කියන්නේ ටිකක් hard ඔව් ඒ කියන්නේ ඒක තද දැඩි එකක් ඊට පස්සේ මම ගොඩක් ආසුනේ soft ඒකෙන් තමයි internal energy ඩිවෙලොප් කරගන්න පුළුවන් මෙතෙක්. ඉතින් ඊට පස්සේ තමයි ඒ ඒව ටික ප්‍රගුණ කරේ. ඒක තාම කරගෙන යනවා. අත්‍තරම අපි දැන් මේ රට ඇතුලේ මේ මිනිසුන්ට මේක කියා දෙන්න ඒක මට නිකන් හරි අපි මේ ළඟ කතා කරන්න පුළුවන්ද කියලා දැන් ඔය පාවොචි චලන ඇතුලේ අපි තාවංශ චලන චලනාවලියක් ඉගෙන ගත්ත පුහුණු වෙච්ච කෙනෙක් ඒ තාවංශ චලනය ඇතුලේ යා අද්දිනින්න මොනවද? කියන්නේ මම මට පර්සනල් නේ මං අහන්නේ පොදුවේ මේ ඒක මොකක්ද සාමාන්‍ය අපි ඉන්න වෙලාවට වඩා මුලින්ම මුලින්ම මේ මේ චලනය ඇතුලේ මුලින්ම උගන්වන්නේ empty mind කියන එක මුලින්ම ඒ කියන්නේ empty mind කියන්නේ හිත කියන්නේ හැම මොහොතක්ම මොකකින් හරි මොකකින් හරි පිරීලා තියෙන්නේ. මොකක් හරි එනවා. ඒ කියන්නේ මේ ආයතන හයෙන් එන මොනවා හරි එක මේ බැඳිලා තියෙන. ඒ කියන්නේ ඔන්න මේ මේ දැන් බලන්නකො දෝන් දැන් මම කතා කරන එක. ඔන්න ඊගාට ඔන්න සර්ගින් එක. මේ චලනයට හිත තියෙනවා. හරියට ඒක සමාන කරොත් බුදුන් වහන්සේගේ උගන්වන්නේ මේ මොනවාද ඔව් සති පුහුණු ක්‍රම ගොඩාක් තියෙනවා. ක්‍රම ගොඩාක් සතියට ගියාම අපි ඉන්නේ චලනය ඇතුලේ මිසක් මනසේ මොනවත් නැහැ. සිතුවිලි නැහැ. අපි චලනයක් පමණයි. අපි චලනයක් පමණයි. ඊට පස්සේ ඒකත් එක්ක ගන්නකොට අර උත්තරීතර තැන හම්බ වෙනවා. චලනයක් මිස පවත්තන්න කෙනෙකුත් ඇති කරන්න කෙනෙකුත් එහෙම එහෙම මේක කරන්නට ගෙනියන් කරන්නෙකුත් නැහැ කියලා තමුන්ටම කරන දෙයක් පමණයි. කරන දෙයක් පමණයි කියලා ටික ටික ටික ටික අහු වෙනවා. අත්දකින්නත් පටන් ගන්නවා. අත්දැකීමෙන් අත්විඳින්නත් පටන් ගන්නවා. හැබැයි ඒකේ සීමාවන් තියෙනවා. දිගට කරද්දි කරද්දි කරද්දි තමයි ඔක මේ යන්න පුළුවන් මේ ගමන. මම කැමති සංගීත මේ පොඩි කවියක් බෙදා ගන්නවත් එක්ක. මම සන්තෝෂයි. මේක නන්දන වීරසිංහ කියලා මේ අපේ මිත්‍ර කවියෙක්ට අතියත් අමුතු මිනිස්සේ. එයාගේ ක්ෂණ නියාම කියලා කවි පොතක් ගිය අවුරුද්දේ ආපු කවි පොතක්. මේ ඉතින් අපි බෞද්ධ පසුබිමකින් එන අයනේ. ඔව්. දැන් මෙයා මේ කවියක් ලියලා තියෙනවා බුදුගේ සිත්තම කියලා. ඒ ඒකත් මම අපි කවිය කියවන අපිට වෙලාවක් තිබුණා කතා කරන්න පුළුවන්. මම ඉස්සලා කවිය කියවන්නම්කෝ. බුදුගේ සිත්තම. උපතට බුදු බවට පිරි නිවනට පවා රාමුවක් වෙන්කොට නැති <laughs> පුලුළු බිතු තලයක සමව සම්බුදු සිරිත හමුවන බුදුකෙකි. ඒතරි බුදුගේ කියන්නේම 아무ත දෙයක් ඒතකොට ඒ සංකේතය. මෙතනදී අර රාමු නෑ කියන්නේ. රාමු නෑ. නෑ ඒතර සහජීවන. බුදුගේ කියන්නේ වෙන එකක් ඒතර මේ කියන්නේ. ඒක තේරුම වෙනස්. කමන්න අපි කියන්නේ. උපතට බුදු බවට පිරිනිවනට පවා රාමුවක් වෙන්කොට නැති පුරුළු බිතු තලයක සමව සම්බුදු සිරිත හමුවන බුදුගෙකි. උරුවෙල් ආවෙහි දැඩි තපසින් නැගී මෑත ආලෝක පේසක ඉරහඳ දෙකද තනපතද සපුරා විනිවිදන තවුසෙකි <laughs> ඉරහඳ දෙකද තනපතන පතද <laughs> සපුරා වෙන විදිහට තවුස් එක. පේනවනේ. ඔව් ඉන්ටර්කනෙක්ටඩ්. ඔව් ඒකයි සහ ඒවා වෙන්කොට අඳුනගන්න බෑ. එකම තමයි අර තියෙන්නේ. තනපත ඇතුලේ ඔක්කොම තියෙනවා. ඔක්කොම තියෙනවා. ඒ වගේ එක. චින්චා විශාකා දෙව්දත් ආනන්ද කොසල් නිරඳා මතුනව ආලවක සච්චවක දෙදෙනද එකම දම් සබේක සැනහෙති. එතනම ඔන්න පොඩ්ඩක්ම එතනම එහෙම බුදුහාමුදුරුවන්ට අර මහායාන තෙරවාද කියලා බෙදලා <laughs> <laughs> දැන් ওই කවි ඉදිරියට යමු මේක තියෙනවා මේකෙත් එහෙම බෙදලා නැහැ දුන්නම් මේ කවුරක් බෙදලා නැහැ මඩකාරම් පැසෙන කළු පිලි දියවරද එය උරා පලා නැග මුදුන් වූ සියපතක අවසාන භවයේද ඒකාලෝක වේ මෙහි බුදු හිමි නුදුරෙහි අර මෙහෙම නිරුමක් මඩකාරම් පැසෙන මෙහෙම දියවර පලාගෙන උඩ නැගිලා බුදුන් වූ සියපතක නිරුමක අවසාන භවයේද ඒකාලෝක වේ මේ බුදු හිමි නුදුරෙහි නිරුමක් ඇවිල්ලා අර කොණු කොට මැද්දේ කොණු වල මැද්දේ උපත බුදුමව පිරිනිවන සියලු ජීවන ජවනිකා හා එකම දහරක්ව පවතින සිතුවමගේ එකම දහරක්. එකම දහරක්. එතන තමයි කතන්දරේ. දැන් ඔය වෙන භාෂාවෙන් ඔය නම කියන්නේ අපි කනනායට මේ නන්දන වීරසිංහගේ ක්ෂණ නියමය කියන කවි පොතේ කවියක් අපි අපි ගත්තේ බුදුගේ සිත්තම. ඒක අපේ එකම දහර කියන කතන්දරය ඇතුලේ ඔය ඔය ඔය ඔය සාකච්ඡාව බෙදීම නැති වුණා ඊගාවට අත් වශයෙන් ශක්තිය කියන්නේ අන්තිමට ඒ ඒ වගේ වචනයක් නේද ඒ වගේ සංකල්පය කියන්නේ එකම දහරනේ මොකද්ද මේ බෙදන්න තියෙන්නේ අනිවාර්යයෙන් බෙදන්න ශුන්‍යතාව කියන්නේ ඒ වගේම දැන් ඔය මහායානයන ශුන්‍යතාව කියන අදහස ප්‍රඥාපාරමිතා සූත්‍රයේ විශේෂ වශයෙන් තියෙන්නේ ඒකට වෙන් කරලා මේක තමයි මහාම තේරුම් ගන්න තියෙන දේ ප්‍රඥාපාරමිතා සූත්‍රය මහා ප්‍රඥා. ඒ කියන්නේ බෙදීම නවත්තන්න. සියල්ල කියන අදහස. ප්‍රඥාවට ප්‍රඥාව කියන්නේ කොහේ හරි බෙදීමක් තියෙනවනේ ඒක ප්‍රඥාවට අයිති වෙන්නේ නැහැ. ප්‍රඥාව කියන්නේ සර් දැන් මට වැඩි සර් දැන් නිකන් කියන්නේ අහන අයට ප්‍රඥාවට ඒ කියන්නේ මේ විශ්වයේ ඇත්ත දේ තමයි බෙදන්න දෙයක් නෑ කියලා. ඒක අපිනේ බෙදන්නේ නේද? අපි තමයි බෙදලා තියෙන්නේ. ඉතින් ඕක අපේ මහා ප්‍රඥාව කියන්නේ අපිට ඕක හරියට අවබෝධ වෙන එක. ඒක අපි කියන එක අතික්‍රමණය කරලා එහාට ගියා. ඒ සීමාව. ඒත් වශයෙන් දැනුමේ සීමාව අතික්‍රමණය කරන්න දැන් අපිට බැලුවොත් තොරතුරු කියලා જાතියක් අපි දන්නවා. දන්නවා. ඊගාවට දැනුම කියලා knowledge දැනුම කියන එකක් දන්නවා. එතන තමයි අපි හිර වෙන්නේ. හිර වෙන්නේ. ඒත් වශයෙන් දැනුම කියන්නේ යම්කිසි ක්‍රියාවක් කරන්න සංවිධානය කරගත්ත තොරතුරු. තොරතුරු යම්කිසි වැඩකට හදාගත්ත දේ. දැන් සාමාන්‍ය දැනුම කියන එක සමහර අය කෙනෙකුට හිතන්න පුළුවන් දැනුම කියන හොඳ දෙයක් කියලා. එහෙම කියන්න බෑ දැනුම මනුෂ්‍යයාගේ පැත්තෙන් බලමු හොඳ දැනුම හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න. නරක වෙන්න. කියන්නේ බෝම්බ හදන්න දැනගන්න දැනගන්න ඒක ඉතර හොඳ නෙවෙයි. නේද? දැන් අන්නේ සීමාව කඩානේ ගිහාම ප්‍රඥාව කියන්නේ ওই සීමා බින්දා. ඒ හොඳ නරක කතාවක් ඉවරයි. ඔව්. ඒක තමයි අත් වශයෙන් අවුරුදු දහස් ගාණක් පෙරිලා පෙරිලා ආපු දැනීමක් වගේ එකක්. මේක තවදුරටත් මිනිස්සු බෙදන්නේ නැති. මිනිස්සු අර රාමුවෙන් මොකද අපි එක්තරා අවස්ථාවකදී සබහා ධර්මයේ මේ මහාකට ආවා වගේ. ඊට පස්සේ අපි ඒක හදාගත්ත. හැබැයි දැන්වත් මොලේ පෑදෙන්න ඕන අපිට. ඒකයි. <laughs> අපි ආයේ මේ ඔක්කොම අපින් අපි බෙදෙන්න ඕනේ නැහැ. කියන්නේ ඒකෙන් තේරුම අපි අපිට මේ වල්වදින්න කියන අදහස නෙවෙයි. නෑ නෑ නෑ. ඒක නෙවෙයි. තේරුම් ගන්න. ඔව් තේරුම් ගන්න ඕන. බුදුහාමුදුරුවෝ අර සුනිත සෝපා කළවත් මහාන කරා තට්ටි ගාලා අර සිවුරමයි. හැබැයි බ්‍රාහමණ පුත්තුත් ඒකමයි. ඉතින් එහෙම ඒ කියන්නේ ක්‍රියාවෙන්ම ක්‍රියාවෙන්ම උන්ව වහන්සේ ඔප්පු කරපු දේ අපි නෝ ඒක කියන්නේ බුදුන් වහන්සේ හරියටම ඔබ කියනවා. ඔබ කියන්නේ මේ අපේ මේ අපේ ඇස් අන්ධ ප්‍රශ්නයක් නේ කියන්නේ තියෙන දේ තියෙන හැටියට නොපෙනීමේ ප්‍රශ්න රහසය. ඒකම. තියෙන දේ තියෙන හැටියට දැක්කනම් එච්චරයිනේ. ඔව්. මේ අපිට කියනවා මොකක් හරි මිනිසෙක් වෙනුවට මනුස්සයා කියන්නේ තර කිව්වාගේ ශක්ති කදම්බයක්. අපි සමනුස් මට්ටමින් බලමු. නමුත් අපි බෝඩ් එක ගහනවා. මෙයා කතෝලික, මෙයා Hindu, මෙයා ඉස්ලාම්. හරියට නේද? ඉන්නේ මිනිස්සෙක්නේ. ඉන්නේ මිනිස්සෙක්. නැත්නම් ගැහැණියෙක්, පිරිමියෙක්. අපි එහෙම මිනිස්සයා මිනිස්සයා ලෙස දැක්කනම් අපිට බැහැනේ රණ්ඩු කරගන්න ගහන්න නේද? ඔකස මට පේන හැටියට ඔය දර්ශන කියන්නේ සර කවච වලින් නැහෙන්න දේවල් නෙමෙයි. Mm. දර්ශන කියන්නේ ඇප්ලයි කරගෙන oh. කවච බිඳගෙන oh. එකක් ඒකත් ඒ කියන්නේ එළියට යන විපයක් නැති ඒකත් යන. ඒකත් එළියට යන. ඒ කියන්නේ මේ සීමා වලින් කඩාගෙන හැබැයි දැන් තියෙන්නේ mm. විවේචනයක් නෙමෙයි තේන්න තියෙන දේ. Oh. දර්ශන තියෙන්නෙම මොනවාරි ෆිලොසොෆි අරව මේවා සේරම ආගම් තියෙන්නෙම mm. බෙදා වෙන් වෙන්න හදාගෙන අපේ අය ඉන්නේ. ඉතින් ඒක හරි ඒක කොහොම දැනුවත් කරන්නද කියලා සමහර දැන් මම හිතන්නේ ඔය කරන වැඩ ඔක්කොම ඒ දැනුවත් කරන වැඩනේ. අන්තිමට තාංචි ඉගෙන ගන්නවා කියන්නේත් ඒ වගේ වැඩක්. ඒ වගේ වැඩක් නේ. ඉතින් මම හිතන්නේ සංගීතයට හරියට බැස්සම තියෙත් ඒ වගේ වැඩක්. අනිවාර්යයෙන් නේද? අපේ සීමාව ඉවර වෙනවා. ඉතින් මම හිතන්නේ අද අපේ කාලේ ඉවරයි. තියුරින් ජයනාත් මිතුරාට අපි ස්තුතිවන්ත වෙනවා තාක්ෂණික සහයෝගය දුන්න නිසා සංගීත අපේ කාලය අවසන් අපි ආයුබෝවන් කියමු අයිබෝවන් ගොඩක් ස්තුතියි මේ SLBC හැමෝටම තාක්ෂණ ගැන නිලධාරීන්ට හැමෝටම ගොඩක් ස්තුතියි සිටිචර් චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක